ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළොන්නාව ශ්‍රී අභයසිංහාරාමය නොරගල්ල ශ්‍රී පරමණ්ඩනාරාමය යන උභය විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද ඉඳුරු හේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ Thank you.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 මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානා සීලවන්ත ගුණවන්ත පූජනීය වන්දනීය සම්භාවනීය මහා සංඝ රත්නයෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක වාසනාවන්ත ගුණගරුක පින්වත්නි ගුවන් විදුලි සේවය හරහා මේ අවස්ථාවේ සිට මේ පින්වතුන් සූදානම් වෙන්නේ තථාගත අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඊ타ත්ම වටින ධර්මස්කන්ධ අතරින් වටිනා වූ ධර්මස්කන්ධයක් පිළිබඳව ශ්‍රවණය කරන්නට ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගරුත්වය ඇති කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ධර්ම දේශනාව තුළින් තමන්ගේ ජීවිතයට නිවන් මාර්ගය සාක්ෂාත් කර ගැනීම අදිෂ්ඨාන කරගෙන අපි හැමදෙනාම මේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරමු. අද දවසේ පින්වත්නි අද අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටක ධර්මයේ තුල සෑම ස්ථානයකදීම වගේ බහුල වශයෙන් සාකච්ඡා කළ මාතෘකාවක් ඒ මාතෘකාව තමයි මරණ සති මරණානුස්මෘති මේ මරණය පිළිබඳව මෙනෙහි කිරීම මරණය පිළිබඳව කල්පනා කිරීම පිළිබඳව බුදු පියාණන් වහන්සේ අපට මොන වගේ මෙනෙහි කිරීමක් කළ යුතුද කියන කාරණාව සමග ධර්ම දේශනාවයි අද අපි තෝරාගත්තේ. අනුස්සති භාවනා අතර තියෙන ප්‍රබල වූ භාවනාවක් තමයි මේ මරණානුස්මති කර්මස්ථානය කියන්නේ. මේ කර්මස්ථානයේ පින්වත්නි තවත් විශේෂ වූ අන්‍ය නාමයකින් හඳුන්වනවා. සම්බත්තක කර්මස්ථානයක් විදිහට. මේ සම්බත්තක කියලා කියන්නේ සෑම යෝගාවචරයක්ම වැඩිය යුතු සෑම අවස්ථාවකදීම වැඩිය යුතු යන අර්ථය මේ මරණානුස්මෘතියේ කර්මස්ථානය තුළින් සිද්ධ වෙන්නේ අපිට බහුල වශයෙන් අපේ හිතේ පවතින නීවරණ ධර්මයන් අතර තිබෙන තීන මිද්ද කියන මේ නීවරණය දුරු කිරීම අනෙක් නීවරණයනොත් දුරු කරනවා විශේෂිතවම ඍජුවම තීන මිද්ද නැමැති අකුසල ධර්මය දුරුකරනද මේ අනුස්සති භාවනාව ප්‍රබල වශයෙන් දායකත්වයක් දරනවා මේ තීන කියලා කියන්නේ හිතේ පවතිනා වූ ඒ සිත දුබල කරන ධර්මය. මිද්ද කියලා කියන්නේ ඒ සිත නිසා හටගන්න සිතට එහෙම නැත්තම් උපකාර පිණිස සිතේ අංග විදිහට පහළ වෙන චෛසික ධර්මයන් දුබල කිරීම අපිට මේ ධර්ම මාර්ගයේ යනකොට මානසික වශයෙන් මේ කෙලෙස් ධර්මයන් ඉදිරියේ අපිව දුබල කරන්නා වූ ධර්මයට තමයි මේ තීන මිද්ද කියලා කියන්නේ. දැන් මේ කර්මස්ථානය මරණානුස්මති කර්මස්ථානය ගැන කතා කරනකොටම ගොඩාක් දෙනෙක් බයයි. ඇයි බය? මරණය කියලා කියන අසුබ කතාවක් ඒක අපි මැරෙන දවසට මැරෙයි. ඕක ගැන හිත හිතා ඉන්න ඕනේ. එහෙම හිතුවහම අපිට ලෞකික වශයෙන් කිසියම් දෙයක් කරගන්න බෑ. ඕවා වයසට ගියාම මරණයටපත් වෙන මොහොතේදී ඕවා හිතුවාම ඇති කියලා සමාජය තුළ මේ මරණානුස්මෘති කර්මස්ථානය පිළිබඳව ඍණාත්මක චින්තනයක් තියෙනවා. නමුත් පින්වත්නි එසේ නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට අනුගමනය කරනවා නම් ඒ අපි හරියට තේරුම් ගන්නවා නම් මේ හැම ධර්ම කතාවකම තියෙන්නේ අපේ ජීවිතය හැම වෙලාවකම කඩිසර භාවයට පත් කරන්න. හැම වෙලාවකම අපේ තියෙන කම්මැලිකම දුරු කරලා ඇලිමැලිකම් ඈත් කරලා කලයුත්ත කලයුත්ත වේලාවට කරන්න. ඒ වගේම ජීවිතයේ සැහැල්ලුවෙන් සතුටින් සංසුන්ව ගත කරන්නයි මේ හැම දේශනාවක්ම බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ මරණ සති භාවනාවත් මේ පින්වතුන් ධර්ම දේශනාව අවසානයේදී මේ පින්වතුන්ට අනිවාර්යයෙන්ම තීරණයකට එන්න පුළුවන් ඇත්ත තමයි මේ මරණ සතිය කියලා කියන්නේ බාල මහල් ලොකු කුඩා කවුරුත් වැඩි යුතු දෙයක්. ඒ වැඩිම තුලින් තමන්ගේ ජීවිතේ යහපත් වෙනවා වගේම තමන් ඊ타ත්ම හොඳ කාර්යක්ෂම කෙනෙක් බවට පත් වෙනවා කියන මේ තීරණයට මේ පින්වතුන්ට එන්න පුළුවන් වෙනවා. ඒක දේශනාව කරන්න කලින්ම අපි සිහිපත් කරන්නේ පින්වත්නි ඒ කාරණාව ඒ තුල තියෙන හින්දාමයි. මේ මරණානුස්මෘතිය මෙනෙහි කරනකොට මෙන්න මෙහෙම හැඟීමක් එන්නේ පින්වත්නි. මම මොන වෙලාවෙ මරණයටපත් වෙයිද දන්නේ නැහැ. කොහොම මැරෙයිද කියලා දන්නේ නැහැ. මොන දවසක අවස්ථාවක මගේ මරණය වේද කියලා මන් දන්නේ නැහැ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මේ මොහොතේ මේ මොහොතේ මම කළ යුතු හැම දෙයක්ම කරන්න ඕනේ. මේකේ ආනිසංශ පින්වත්නි රාශියක් අපිට කතා කරන්න පුළුවන් සීමාවක් නැතිව ප්‍රධානම දේ තමයි නිවනට උපකාරයක් බවට පත් වෙනවා බුදු පියාණන් වහන්සේ ဒုတိ ය මරණසති සූත්‍රයේදී කිතාමත් හොඳින් පැහැදිලි කරනවා යම් කෙනෙක් මරණානුස්මති කර්මස්ථානයේ භාවිතා කරනවද බහුලීකృత කරනවද මහණෙනි එක මහා ආනිසංසදායක සැනසීමට අනිවාර්යයෙන්ම අපට උපකාර වෙන්නේ මේ මරණය කියන එක සසර ජීවිතයේ පින්වත්නි අපිට හැම අවස්ථාවකම අත්දකින්න සිද්ධ වුණ දෙයක්. මරණය සහ ඉපදීම කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. මරණවත් එක්කම ඉපදීමක් තියෙනවා රහත් නොවන කෙනෙක්ට. ඒ නිසා මේ මරණය ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් අපට උපකාර වීමේදී ලෝකෝත්තර වශයෙන් අපිට මේ මරණයේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි සාංශාරික වශයෙන් මේ මරණයෙන් ගැලවෙන්න බෑ නැවත නැවත ඉපදුණොත්. එතකොට මරණය කියලා කියන්නේ ඉපදීමකම තව අවස්ථාවකට අපි යොමු කිරීමක්. ඒ නිසා මේ මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මේක පින්වත්නි සසර ජීවිතේම ඉවර වෙන දෙයක් නෙවෙයි. ඊළඟට මේ සම්මුති මරණය සහ ලෝකෝ පරමාර්ථ මරණය කියලා මේ මරණය දෙවිදියකට ධර්මයේ විස්තර කරනවා. පරමාර්ථ මරණය කියලා කියන්නේ ඒක විදර්ශනාවෙන් අපිට දකින්න පුළුවන්. අපි මේ විදිහට ජීවත් වුණාට මේ සිත් පරම්පරාවක් තමයි අපි ගත කරමින් ඇති වෙමින් නැතිවීම මේ ජීවිතේ ගත කරන්නේ. එකම හිතක් නෙවෙයි පින්වත්නි අපේ ජීවිතේ තියෙන්නේ මොහොතින් මොහොත එක සිතක් ඇති වෙනවා ඒ සිත නැති වෙනවා නිරුද්ධ වෙනවා ආයෙ තව හිතක් අට ගන්නවා ඒ හිත ඇති වෙලා නැති වෙනවා ඔහොම මේ සංසාරයේ දිගේ සිත් peeli peeli ඇති වෙලා නැති වෙලා තමයි අපි මේ විදිහට මේ ජීවිතය ගත කරන්නේ එතන මේ විදර්ශනා නුවණ ඇති කරගත්ත කෙනෙකුට හොඳ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට ධර්මය ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට මේ පරමාර්ථ මරණය කියන්නේ මොකද්ද සිතක් ඇති වෙලා සිතක් නැතිවීම නැවත සිතක් හට ගැනීම කියන තැනේදී මරණයක් වෙලා තව ජීවිතයක් ලැබුවා සමානයි. ඉතින් ඒ නිසා මේ මරණය කියන්නේ මහා ගැඹුරු කතාවක්. එතකොට ඒකේ ලෝකෝත්තර වශයෙන් අපට සසර කලකිරීම ඒ වගේම අපට විදර්ශනා භාවනාමය වශයෙන් අපට ඒක අත්දකින්න පුළුවන් නිවනට මාර්ගයක් බවට පත් කරගන්න ඒක හේතුවක් වෙනවා. ඒ වගේම මේක අපිට හොඳට දැනෙනවා මේක ලෞකික වශයෙන් ජීවිතේට ගලපා ගන්නකොට ගිහි ජීවිතේ ගත කරන පින්වතුන්ට මේක විශේෂ වශයෙන් මේක වැදගත් වෙනවා. ඇයි? තමන්ගේ ජීවිතේ අඩුපාඩු බොහොමයක් තියෙන්න පුළුවන්. දැන් පෘථග්ජන මිනිස්සු හැටියට පින්වත්නි කලබල වෙන්න කාර්ය නෑ. තමන්ට තමන්ගේ ජීවිතේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඕනම කෙනෙක් ගැටි එහෙම දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා අපි වැරදි දැන දැන ඒක නැවත නැවත කිරීම නෙමෙයි යහපත් වෙන්නේ. අපි වැරද්ද දැනගත්ත වෙලාවෙ ඉඳන් ඒකෙන් මිදෙන්නයි අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. අන්න එහෙම කෙනාට මේ ශාසනය තුල පැවැත්මක් තියෙනවා. එතකොට සාමාන්‍ය හිතක ඇති වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. කපටිකම, වංචාව, ඉරිසියාව, ක්‍රෝධය, ගුණමකුකම, වෛරය, බද්ධ වෛරය. ඒ වගේම සොරකම, ප්‍රාණඝාත, කාමමිත්‍යාචාර, මුසාවාද, මද්ද්‍රව්‍ය ආදී භාවිතා මේ දේවල් වෙන්න පුළුවන්. එන්නේ වැරදි යම්කිසි විදිහකින් ජීවිතයක තියෙනවා නම් අන්නේ ජීවිතයෙන් මිදෙන්න මේ මරණය ගැන මෙනෙහි කිරීම පින්වත්නි පුදුම විදිහට උපකාර වෙනවා. පුදුම විදිහට උපකාර වෙනවා. ඇයි? දැන් තමන් හිතනද තමන්ගේ ජීවිතේ මෙන්න මෙහෙම අත්දැකීමක් එක්ක කතා කරාම ටිකක් ඒක දැනෙනවා. දැන් හිතන්න පින්වත්නි මේ පින්වතුන්ට ජීවත් වෙන්න තියෙන කාලයෙන් දැන් මේ පින්වතුන් දැනගන්නවා Tamanට තව ජීවත් වෙන්න තියෙන පැයයි කියලා. අපි සාමාන්‍යයෙන් හිතමුකෝ. එහෙම හිතන්න බෑ. නමුත් හිතමුකෝ පැයකටත් අඩු කාලයකින් තමයි අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. පහළට ගත්ත හුස්ම ඉහළට හෙලන්න ඉහළට ගන්න කලින් අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි බුදුහාමුදුරු හිතන්නේ කිව්වේ. දැන් Taman දැනගන්නවා Taman තව පැයකින් මැරෙනවා. හරියටම දැනගත්තොත් ඔය පින්වතුන්ගේ හැසිරීම මොන වගේ වෙයිද? Tamanගේ හිතේ තියෙන නපුරු අදහස් ඒ විදිහටම තියාගෙන මැරෙන්න ওই පින්වතුන් කැමතිද? තමන්ගේ ස්වාමිය එක්ක, තමන්ගේ බිරිඳ එක්ක, තමන්ගේ දරුවෝ එක්ක, නෑදෑයෝ එක්ක ජීවත් වෙනකොට ඒගොල්ලන්ට කරදරයක් වෙන්න තමන් ජීවත් වෙලා මැරෙන්න කැමතිද? යුතුයකම් නොකර තමන් මැරෙන්න කැමතිද? හතුරු ඇති කරගෙන මැරෙන්න කැමතිද? තමන් අයහපත් නරක සිතුවිලිත් එක්ක මරණයටපත් වෙන්න කැමතිද? කොහොමත් තුන කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම අද මැරෙයි කියලා. මගේ මරණය අද රාත්‍රියේ වෙයි කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැතිම වෙලාවක තමයි ඒගොල්ලෝ මැරුණේ. හැබැයි ඒගොල්ලෝ ඒක බලාපොරොත්තුෙන් හිටියානම් ඒගොල්ලෝ දැනගෙන හිටියානම් ඒගොල්ලන්ගේ ජීවිතේ ඊටාම සාර්ථකව හිටියාට වඩා හොඳින් ගත කරනවා. ඒ ටිකම තමයි අපිටත් පින්වත්නි. මරණය කියන එක අපි බලාපොරොත්තු වුණත් නැතත් දැන් වෙන්නත් පුළුවන්. ඊළඟ මොහොතේ වෙන්නත් පුළුවන්. හෙට වෙන්නත් පුළුවන්. ඊට අමතරව ගත්තාම මොන ලෙඩේ හැදිලා මැරෙයිද කියලා කියන්නත් බෑ. අපිට කියන්න බෑ මම නම් මෙන්න මේ දේ වෙලා මෙහෙම මැරෙයි කියලා කියන්න බෑ. ඇයි මරණය කියන එක වදකෙක් වගේ අපේ පස්සෙන් එනවා. ඒ වදකයා අවස්ථාවක් ලැබුණ වෙලාවෙම අපිට පහර දෙනවා. පහර දෙන්න අවස්ථාවක් ලැබෙන්නොත් මරණයට අපේ ජීවිතේ පින්වත් එතනින් අවසන් වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මරණානුස්මතිය වැඩිීමේ ආනිසංස. අනිත් එක තමයි අද මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා තියෙනවා. විවේකයක් නැති වෙලා තියෙනවා. ජීවිතයේ සතුට කියන එක ඈත් වෙලා තියෙනවා. අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දෙයට සංසන්දනය කරමින් අනිත් කෙනා කරන හින්දා මමත් මේ දේ කරනවා. ලෝකේ විෂමාචාරී වෙලා තියෙන්නේ මිනිසු නිතරම අනුන්ගේ දෙයටත් ආසා කරමින් කල්ප ගානක් ජීවත් වෙනවා වගේ හැම දෙයක්ම Tamange වෙන්න ඕනි කියලා මේ ආත්මාර්ථකාමයෙන් නපුරු නරක සිතිවිලි වලින් මිනිසුන්ගේ ජීවිත පින්වත්නි ග්‍රහණය වෙන්නේ විනාශ වෙන්නේ මැරෙන කෙනෙක් කියලා දන්නේ නැති හින්දා එනිසා Taman මැරෙන කෙනෙක් කියලා Tamanට තේරුනොත් ඒක ඕන වෙලාවක වෙන්න පුළුවන් කියලා Tamanට වැටහුණොත් අපේ ජීවිතේ තණ්හාව කියන එක පින්වත්නි දුරු වෙනවා තණ්හාව කියන එක ඈත් වෙනවා. අපි තණ්හාවෙන් හැමදේම අල්ලගන්න යන්නේ නැහැ. ඇති කරගෙන වාසය කරන්න, මෛත්‍රී ආදී ගුණයන් එක්ක ජීවිතේ ගතකරන කඩිසරව, අවංකව, අනුන්ට පීඩාවක් නොවි පරාර්ථකාමීව ජීවත් වෙන්න උපකාරයක් බවට පත් වෙනවා. ඒ වගේම මේක පින්වත්නි තණ්හාව දුරුකරන ප්‍රබල හේතුවක් වෙනවා. මේ මිනිස්සු මේ සත්වයා දුකෙන් වෙලෙන්න මොනවත් හින්දා නෙවෙයි සෑහීමකටපත් නොවීම. දැන් හිතන්න පින්වත්නි බොහොම ලස්සන එක පින්තූරයක් දැක්කා. ඒ පින්තූරයේ තියෙන්නේ එක මිනිසෙක්ගේ පිටපැත්තේ ඉඳන් ඉස්සරහට කෝටුවක් ඇවිල්ලා තියෙනවා. ඒ කෝටුව ඉස්සරහා සල්ලි කොලයක් එල්ලලා තියෙනවා. මේ මිනිස්සයා දිග පාරක් පාරක මෙයා එනවා. මෙයා බලාගෙන ඉන්නේ පාර දිහා නෙවෙයි සල්ලි කොලේ දිහා. ඒ සල්ලි කොලේ දිහා මෙයා බලන් යනකොට මෙයා යන පාරේ ඉදිරියේ ප්‍රපාතයක් තියෙනවා. අඩි දෙකක් තුනක් තව ඉස්සරහට තිබ්බාම හැබැයි එයාට ප්‍රපාතය පේන්නේ නැහැ. එයා යනවා ඒ සල්ලි කුලිය දිහා බලාගෙන. මේකෙන් හිතන්ද කොච්චර දේවල් තියෙනවද අපිට? වයසට යනවා සමහර අයට දැනුන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැත්තේ ඇයි? අපිට අපේ ජීවිතය ගැන හිතන්ද විවේකයක් නැති හින්දා. ස්වාමියාට ස්වාමි දියණියට තමන්ගේ ගෙදර දරුවෙක් ජීවිතේ ගත කරන්න කාලයක් හදාගන්න වෙලාවක් නැහැ. සමහරලාට අම්මා තාත්තා දරුවෝ දකින්නේ කලාතුරකින්. ඇයි ඒ? මුදල් අවශ්‍යයි. හැබැයි ඕනවාට වඩා අපේ විෂම ලෝභාදී දේවල් හින්දා අපේ නිදහස අපි නැති කරගෙන තියෙනවා. අපි ගොඩාක් කාර්ය බහුල වෙලා තියෙනවා. අපේ ජීවිතේ හදාගන්න අපිට වෙලාවක් නැති වෙලා තියෙනවා. ධනය බලය මෙන්න මේ දේවල් හින්දා. ඒ නිසා පින්වත්නි මේ කාරණා එක්ක බැලුවහම තණ්හාව දුරු වෙන්න අපේ වැරදි අදහස් දුරු වෙන්න අපේ විවේකය හදාගන්න අපිට අපේ ජීවිතය ගැන අවබෝධයක් ඇතිකරන්න මේ මරණානුස්මතිය ලබා දෙන්නේ පුදුම උපකාරයක්. හොඳයි. දැන් අපි දැනෙන්න අපේ ජීවිතය ගැන අපි ටිකක් කතා කරමු. මේ මැරෙන වෙලාවේදී මොකක්ද අපිට වෙන්නේ? මොන වගේ අත්දැකීම්ද අපිට විඳින්න වෙන්නේ කියලා අපි ටිකක් කතා කරමු. එතකොට මේක තවත් අපිට හොඳින් දැනෙනවා. මරණයටපත් වෙන්න ආසන්න වුණාම අපිට අපේ ජීවිතේ හැම දෙයක්ම පින්වත්නි හීනයක් බවටපත් වෙනවා. ඒක මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් අපි කියමු අපේ ගෙදර ඉන්නකොට අපිට මැරෙන්න ලෙඩක් හැදෙනවා. අපේ මරණාසන්න වෙලාවදී අපිට මැරෙන්න ලෙඩක් හැදෙනවා. ඒ ලෙඩේ හැදුනහම ගෙදර ඉන්න අය මොකද කරන්නේ? මාව ගිහිල්ලා රෝහලට ඇතුල් කරනවා. එක්ක කාමරයකට එහෙම නැත්නම් වාට්ටුවකට. දැන් මට ආයි ගෙදර යන්න බෑ. මොකද මං ආයේ මැරෙන ලෙඩක් මට හැදලා තියෙන්නේ. මැරෙන්නයි මං ඉන්නේ. එතකොට දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මට gedara හීනයක් බවට පත් වෙනවා. දැන් මෙතෙක් මං සජීවීව gedara දැක්කා. ඉඩම දැක්කා. මගේ බාහිර දේවල් එක්ක මම සතුටින් ගත කළා. මට ඒවා දකින්න ඕන වෙලාවට දකිනවා. මට ඒ දේවල් අහන්න ඕන වෙලාවට අහනවා. ඒ ස්පර්ශ ලබන්න ඕන වෙලාවට ලබනවා. දැන් මම gederin දැන් ආයෙ නොයන්දම, gederට නොයන්දම මම දැන් රෝහලට ඇවිල්ලා ඒකේ ඉන්නවා. දැන් මට gedara සජීවී අත්දැකීමක් නැහැ. දැන් මට gedara ගැන තියෙන්නේ සංඥාවෙන් ගත්ත මතකයක් විතරයි. දැන් මට ඕක විතරයි කර කර ඉන්න පුළුවන්. ඒ කියන්නේ කල්පනා කර කර ඉන්න පුළුවන්. මම හිතපු හැටි, විඳපු හැටි ඒ කල්පනා ටික විතරයි මට කරන්න පුළුවන්. දැන් තව ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? දැන් මගේ ළඟ ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ මාව බලන් දෙනවා. හැබැයි ඒගොල්ලෝ ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? ඒගොල්ලොත් මට හීනයක් වෙනවා. කොහොමද හීනයක් වෙන්නේ? මේ ඇහැ පේන්නේම නැති අවස්ථාවකටපත් වෙනවා. ආයි මේ ඇහෙන් රූපයක් බලන්න බැරි විදිහටම මේක පිය වෙනවා. ඒ කර්ම ශක්තිය ගෙවුනට පස්සේ. කනත් එහෙම්මමයි, දිවත් එහෙම්මමයි, ස්පර්ශත් එහෙම්මමයි. ඉතිරි වෙන්නේ එකම එකයි මනස විතරයි. දැන් හිතන්න මෙහෙම. අපි කිසිම එළියක් පරාවර්තනය වෙන්නේ නැති කාමරයකට දාලා එක පාට මේ ස්විච් එක ඔෆ් කරනවා. එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? අපිට කිසිම දෙයක් පේන්නේ කලවරේම අපි තනි වෙනවා. ඒ වගේ තමයි අපි මරණයටපත් වෙනකොට ඒ වගේම කියන්න බෑ ඊට වඩා දරුණුයි අපේ ඇහැ පේන්නෙම නැතිව මේක අක්‍රිය වුණාම අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. දැන් මම මෙච්චර කාලයක් මගේ ඇහෙන් රූප දැක්කා. හැබැයි ඒ රූප දැක්කට ඒ දැකපු රූප මට ආයි දකින්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි මේක මෙනෙහි කර කර ඉන්න එක. මම මෙහෙම රූප දැක්කා. මේ වගේ රූප මම ඇසුරු කරා. මේ වගේ ශබ්ද ඇහුවා. දැන් ඇස කන නාසය දිව ශරීරය මේ පස් දෙනාම අක්‍රියයි. මේ අතක් ගත්තොත් පින්වත්නි මේ අද උස්ස ගන්න බෑ. දැන් නම් අපි අත රිදෙනකොට කකුල් රිදෙනකොට නිදියන් එන්නකොට අපි ඉරියව් මාරු කරනවා. ඒ දේවල් අපිට මරණ මංචකේදී කරගන්න බෑ. තිබ්බොත් තිබ්බා. හැබැයි අවශ්‍යතාවයේ තියෙනවා. රූප දකින්න අවශ්‍යයි ශබ්ද අහන්න අවශ්‍යයි, රස විඳින්න අවශ්‍යයි. දැන් රස රස විඳින්නත් බෑ. ඇයි? මරණයට පත්වෙන්න ආසන්න වුණා මොකද කරන්නේ? වෛද්‍යවරු කුසට ආහාර දාන්න උනනහම නහයෙන් බටයක් දාලා ඒකෙන් තමයි මොනවා මොනවා හරි ටිකක් බලට ඇතුළු කරන්නේ. දැන් මගේ ජීවිතේ මං ආහාරයටම ගිජු වෙලා හිටියානම් දැන් මගේ බඩේ වේදනාව නම් දුරු වෙයි. මොනවා මොනවා හරි ටිකක් දානකොට හැබැයි දිවේ වේදනාව දිවෙන් රස විඳපු වේදනාව මට කොච්චර පීඩාවක් කරයිද? පිපාසය සංසිඳෙන්නේ නැහැ බඩට දැම්මට. පිපාසය සංසිඳෙන්න මොකද්ද වෙන්නේ? දිවටම වැටෙන්න ඕනේ. එතකොට පින්වත්නි ඒ වගේ தත්යකටයි මමපත් වෙන්නේ. එතකොට මගේ අතපය මට මුකුත් කරගන්න බෑ. මට ඇහෙන්නේ නෑ මට කතා කරන්න බෑ. මුකුත් කරගන්න බෑ. දැන් මට තියෙන්නේ එකම ටිකක් විතරයි. මට ඌමනා වෙන ටික මට හිතෙන් විතර්ක කර කර ප්‍රපංච ගොන්න ගන්න විතරයි පුළුවන් වෙන්නේ. මට දකින්න පුළුවන් වෙන්නේ ආපු ශබ්ද සංඥාවකින් දැකපු රූප සංඥාවකින් විඳපු ස්පර්ශ සංඥාවකින් මේ දැන් විතරයි මට ඒව විඳින්න පුළුවන් වෙන්නේ. සජීවීව අද්දකීම් කිසිවක් බවට පත් කරගන්න බෑ. පින්වත්නි මොන තරම් අපි අසරණ වෙනවද? කර තියාගන්න බැරි වෙනවා. ඒකට අපි අපගෙන දැන් හිතාගෙන ඉන්නේ කොහොමද? මට ඕන දෙයක් කරන්න පුළුවන් විදිහට නේද? මම තමයි මට කවුරුන් නැතත් මං ඉන්නවා කියන මේ තැන ඉඳගෙන කොච්චර මිනිස්සු මුරණ්ඩු වෙනවද? කොච්චර ලෝකයට හොරෙන් වැරදි දේවල් කරනවද? ඒ ඔක්කොම පින්වත්නි ඒ වෙලාවට මතක් වෙන්න ගන්නවා. ඒ වෙලාවට සමහර වෙලාවට ඒ කර්මයන් මතක් වෙනකොට තවත් ඒකේ පීඩාව වැඩි වෙනවා. මරණාසන්න අවස්ථාවන් වලටපත් වෙනකොට බොහෝ අය කෑ ගහන්නේ, වැළපෙන්නේ, දුක් වෙන්නේ ඔන්න ඔය වගේ තත්ත්වයකටපත් වුනහම අපි අර කරපු වැරිය දේවල් ඒ වෙලාවට තමයි වැඩිපුර මතක් වෙන්නේ. දැන් අපිට කරන්න දේවල් නැහැනේ. දැන් අපිට ඇහැ කරන ආසය දිව ශරීරය මේවා ඉන්ද්‍රියන් නිරෝගීව තියෙනකොට මනසට වැඩ තියෙන ඕනි තරම්. ඒ රූප දකින්ද, ශබ්ද අහන්න ඕනි තරම් වැඩ තියෙනවා. ඒ දේවල් තියෙන හින්දා අපිට මනසෙන් එන්නා වූ ධම්ම අඩු වෙනවා. එතකොට දැන් මේවා ටික ඔක්කොම වැහිලා ගියාම දැන් ඊළඟට බලය පතුරවාගෙන ඉන්නේ මනස. ධර්ම. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? ඕනියේවයි එපායේවයි අකමැති මේවයි එඳ ගන්නවා. දැන් මරණාසන්න වෙලාවේදී කර්මයේ කර්ම නිමිත්ත ගති නිමිත්ත මෙන්නම ඇති වෙනවා. ඒක කර්මය කියලා කියන්නේ කරපු කර්මයක හොඳ හෝ නරකය විපාකයක් මතක් වීම. කර්ම නිමිත්ත කියන්නේ කරපු දෙයක මොකක් හෝ නිමිත්තක්. ගති නිමිත්ත කියන්නේ කර්මයකම උපකාරයකින් ඊළඟට යන්න ඉන්න තැන. පෙන්නන එක. මෙන්න මේ තුන තමයි පේන්නේ. ඒ තුන හැදෙන්නේ මොන වගේද? ආසින්න ආසන්න කටත්තා ජීවිතයේ ඉන්නකම් වැඩි හරියක් පුරුදු කරපු දේවල් මරණයට ආසන්න කාලය කරපු කියපු දේවල් මරණයටපත් වෙන්න කාලයේ ඔය ජීවිතයේ ඔය කවදා හරි දවසක් කරපු දේවල් අන්න හිතන්ද අපි එහෙනම් අපේ ජීවිතේ කොහොම පරිසමක් ඇති කරගන්න ඕනේද එහෙනම් අපිට මෙහෙම අවධානමක් ගන්න පුළුවන්ද මම මැරෙන්න ලං වුණාම මං හොඳින් මගේ හිත හදා ගන්නවා. එහෙම අවදානමක් ගන්න බෑ. ඇයි? ආචින්න විදිහට ගත්තොත් ජීවිතේ අපේ දැන් වැරදි දේවල් ගොඩාක් තියෙනවා නම් අන්න එහෙම එකක් මතක් වෙන්න පුළුවන්. කවදා හරි දවසක් කරූප එකක් අපිට මතක් වෙන්නත් පුළුවන්. එක්ක පුංචිම කාලේ කරපු දෙයක් මතක් වෙන්නත් පුළුවන්. මතකනේ බන්දුන මල්ලිකාව කොච්චර පිංකම් කරපු කෙනෙක්ද? අන්තිමේදී මතක් වුණේ මොකක්ද? තරුණ දැන් මේ මරණාසන්න වෙලාවේදී මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. මගේ ජීවිතේ යාළුවෝ පස් දිනෙක් ඉන්නවා. මේගොල්ලෝ මගේ ඕනිම දෙයකට ඉන්නවා කියලා මට විශ්වාසිකුත් තියෙනවා. දැන් මම එක යාළුවෙක් ගාවට යනවා යාළුවේ මට මේක කරලා දෙන්න කියලා. මේගොල්ලෝ කවදාවත් පිටුපාවේ නැහැ. එයා බෑ කියනවා. දෙවෙනිය ගාවට යනවා. තුන්වෙනියත් බෑ කියනවා. කොහොම පස් දෙනා ගාවට ගියාම පස් දෙනාම බෑ කිව්වොත් මේගොල්ලෝ තමයි පින්වත්නි මගේ ජීවිතේ හැම දෙයකම හිටියේ. පස් දෙනාම බෑ කියලා ප්‍රතික්ෂේප කරොත් මොනවා කියසන්න කමක් නේද? ඒ වගේ තමයි ඇහැ කරන ආසේ දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ යාළුව වෙලා හිටියා. ඒගොල්ලෝ අක්‍රිය වෙනකොට ඇහෙන් රූප පෙන්වන්න කෙනෙකුට පෙන්වන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එක්ක ඇලියේ නැති වෙනවා, එක්ක ගැටියේ නැති වෙනවා. ওই දෙක වෙන්නේ. දැන් කෙනෙක්ට තමන් කැමති රූප පෙන්වන්නද කියලා මේ ඇහැට බල කරනකොට ඇහෙන් එක දකින්න උත්සාහවන්ත වෙනකොට ඇහැේ රූප පෙන්වන්න නැති වුනහම ඇහෙන් රූප පේන්නේ නැති වුනහම ඇහැට අපිට බලයක් දෙන්න බෑ ඇහෙන් රූප පේන්නේ නැති වුනහම අපිට ඒ දකින්නේ නැති වුනහම ඒකේ ඇති වටිනාකම තව වැඩි වෙලා ඒක ආසාව කියන එක වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහෙන් රූප පෙන්වන්න ඒක දකින්න උත්සාහවන්ත වෙනකොට ඒ රූප පේන්නේ නැතුනහම එක්කෝ ඒකත් එක්ක ගැටෙන්න පුළුවන්. ගොඩාක් මරණ ඇලීම හෝ ගැටීමත් එක්ක තමයි අවසන් වෙන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? අන්න පින්වත්නි දුගතියකටයි දොර විවර වෙන්නේ. ඒ නිසා මේවා විශ්වාස නොකර යුතු දේවල් නෙවෙයි. මේවා හිතලු නෙවෙයි. මේවා ධර්මයේ තුල තියෙන දේවල් පින්වත්නි. දැන් එහෙමනම් මේ මරණානුස්මතිය ගැන කල්පනා කරන කෙනා මොකද කරන්නේ? තමන් ඕනේ වෙලාවක මැරෙන්න පුළුවන් කියන මෙන්න මේ අවබෝධයත් එක්ක එයා තණ්හාව දුරු කරන්න එයා උත්සාහවන්ත වෙනවා. තමන්ගේ වටේ තියෙන දේවල් වටේ ඉන්න පුද්ගලයන් මේ හැමෝම තමන්ට දාලා යන්න වෙනවා කියලා තමන් අවබෝධයෙන් දකිනවා. අවබෝධයෙන් දකිනකොට එයාගේ පැතිකඩ කිහිපයක් හැදෙන එකක් තමයි තණ්හාවකින් තොරව, උපාදානයකින් තොරව පුද්ගල ඇසුරට යා හුරු කෙනෙක් බවට පත් වෙනවා. අනිත් එක තමයි අනිත් අයත් එක්ක කටයුතු කරනකොට ඊටාම කාරුණික කෙනෙක් වෙනවා. අවංක කෙනෙක් වෙනවා. උත්සාහවන්ත වෙනවා. ඒ කාලය තුළ ධාර්මිකව කටයුතු කරමින් කල්ප ගානකට දුක් රැස් කරගන්නවා. ඒ නිසා මේ ජීවිතය ගැන අර තණ්හාවෙන් ඇලීම දුරු කරගන්න අපිට හැකියාවක් එනවා වගේම බාහිර සමාජයත් එක්ක අවංකව වංචනික භාවයෙන් තොරව අවබෝධයෙන් අන්‍යෝන් උපකාර කරගෙන යුතුයකම් කරමින් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට පින්වත්නි අපේ ජීවිතේ මරණාසන්න වෙලාවේදී අපිට ලැබෙනවා කායික සහ මානසික දුක් ටිකක්. දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේට අනාථ පින්නක සිටුතුමා කියලා තියෙනවා. ස්වාමීනි මගේ හිස වර පටකින් ශක්තිමත් පුරුෂයෙක් තද කරනවා වගේ වේදනාවක් මට දැනෙනවා. ස්වාමීනි මේ වාතය හිසට ගමන් කිරීම නිසා ඒ වගේ වේදනාවක් දැනෙන්නේ. ඒ වගේම ස්වාමීනි මස් කපන වැද්දෙක් ඒ කැත්තකින් මගේ බඩ කපනවා වගේ වේදනාවක් දැනෙනවා. ස්වාමීනි අඟුරු වලක වැටිලා තැවෙනවා වගේ වේදනාවක් දැනෙනවා. ඒක ළඟ පිච්චෙනවා වගේ දැනෙන දැවිල්ලක් වගේ වේදනාවක් දැනෙනවා. දැන් හරියට හිත හදාගෙන හිටපු නැති කෙනෙක්ට මොකද වෙන්නේ මේ සෝවාන් වුණ කෙනෙක්. එතුමාටත් මේ වේදනාව දරා ගන්න බැරි වෙනවා. එහෙම වුණාම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිය උපද්දන්න ලේසි සෝවාන් වුණ හින්දා හැබැයි අපාය යන්නේ නැහැ. මරණයෙන් පස්සේ කොහොමත් නමුත් ඒ වේදනාවේ එතුමාට අවබෝධයෙන් දකින්න උන්වහන්සේ අනාත්මය ගැන දේශනයක් කරනවා. දැන් ඇඟිල්ලක් කැපුණාම කොච්චර වේදනාවක් එනවද? හිසේ කැක්කුමක් ඇතුණාම කොච්චර වේදනාවක් එනවද? දැන් ගොඩාක් දෙනෙක් හිතනවා මම නම් කරගත්ත පින්කම් ටික මම මතක් කරගන්නවා ඒ වෙලාවට කියලා. එහෙම මතක් වෙන්නත් පුළුවන් මතක් නොවෙන්නත් පුළුවන්. එතකොට එහෙනම් මොකද අපි කරන්න ඕනේ මේ තණ්හාව දුරු කරලා ඒ අදාළ වේදනාව ගැනත් අපි දැනගෙන ඉන්නකොට අපිට ඒ වගේ අවස්ථාවකදී සිහිය ඉක්මනින් උපදවා ගන්න එක ශක්තියක් වෙනවා. කාලයක් පුරුදු කරොත් පින්වත් මේ හිත අපිට හදා ගන්න පුළුවන්. කාලයක් පුරුදු කරොත් කාලයක් හිතට අපි උපකාරයක් කළොත් ධර්මයේ මෙනෙහි වෙන විදිහට අන්න එහෙම වුණොත් ඒ ශක්තිය අපිට හැම වෙලාවකම ඕන වෙලාවක ප්‍රයෝජනයකට ගන්න පුළුවන්. එතකොට ඒ නිසා දැන් මරණාසන්න වෙලාවේ ඊ타මාත්ම සාන්තව මරණයටපත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? කිසිම සද්දයක් නැතුව, කිසිම බයක් නැතුව, කිසිම වේදනාවක් පේන්වන්නේත් නැතුව අවබෝධයෙන් වෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම කෑ ගහගෙන ඒ වගේම පීඩා විඳින්මින් අනිත් අයටත් කරදරයක් වෙමින් බය වෙමින් මරණයටපත් වෙන මිනිස්සු ඕනි තරම් ඉන්නවා අර පිරිසට වඩා සාපේක්ෂව වැඩි. ඒ නිසා මරණාසන්න වේලාවකදී Tamanට වැටුන් නැති හිතක් ඇති කරගෙන වීරයෙක් වගේ ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් පින්වත්නි ගොඩනගා ගන්න පුළුවන් මේ මරණානුස්සතිය වඩන කෙනෙක්ට. ඉතින් ඒ නිසා තව බොහෝ කාරණා තියෙනවා මේ ගැන සිහිපත් කරගන්න අපිට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ විදිහට අපේ මරණය ගැන අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් අවසානයේදී මේ ඉන්ද්‍රිය ධර්මයන් සියල්ලම අක්‍රිය වෙලා තමන් වැටෙන අසරණ භාවය ගැන එක ඇඳකට සීමා වෙලා සීලයෙන් අරගෙන බට ගහලා කොච්චර දුකක් විඳින්න වෙනවද ඒ තැන් වලදී මගේ හිත මම හරියට හදාගන්න ඕනේ ඒ තැන් වලදී ශක්තිමත් වෙන්න මගේ ජීවිතේ මම ඒකට උපකාරයක් වෙන විදිහට ගත කරන්න ඕනේ ඒ වගේම මේ කිසිම දෙයක් අපිට අරන් යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ සමාජයේ විසම වෙන්නේ මිනිස්සුන්ට බලතණ්හාව මේ හැම දෙයකටම ඇති වෙන්නේ ඔය ගැන දන්නේ නැති හින්දා. දාල යන්න වෙනවා කියලා අවබෝධයක් නැති හින්දා. ඒ ගැන හිතෙන්නේ නැති හින්දා. ඒ ගැන හිතනකොට අපි හැමෝම හිතුවොත් මේ සමාජය කොච්චර සුන්දර වෙයිද? ආර්ථිකය කොච්චර දුරට පින්වත්නි යහපත් වෙයිද? ගෙදර සමගිය කොච්චර හොඳට පවතීද? ඒ නිසා මරණය ගැන හිතන පවුලක් ලස්සන පවුලක් බවට පත් වෙනවා. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණයන්ගේ යුක්ත වූ පවුලක් බවට පත් වෙනවා. ඒ නිසා මැරෙන්නේ අපි විතරක් නෙවෙයි රාජ රාජ අමාත්‍යවරුත් මරණයටපත් වෙනවා. ඒ වගේම නොයෙක් අය මරණයටපත් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. ඉතින් ඒ නිසා මරණය හැමෝටම අත්දකින්න වෙන දෙයක්. මටත් ඒක වෙන්න පුළුවන් අනිවාර්යෙන් වෙනවා. ඒ නිසා මේ මරණානුස්මෘති කර්මස්ථානය මෙනෙහි කරන්න කිව්ව බුදු පියාණන් වහන්සේ. එහෙම වුණාම අප්‍රමාදී ගුණය වැඩෙනවා. සසුන් බඹසරේ හැසිරෙන්න කැමැත්ත උනන්දු වැඩි වැඩියෙන් ඇති වෙනවා. සංසාරය ගැන උපරිමයෙන් කලකිරීම ඇති වෙන අවබෝධාත්මකව ඒකම මෙලව සාපල්ලෝ යහපතට හේතුවක් වෙනවා. ලෞකික ලෝකෝත්තර දියුණුව ඇති වෙනවා. ඉතින් ඒ සඳහා මේ ධර්ම ශ්‍රවණය ආකාසට්ඨාති බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණාන් සංසයෙන් සියලු දෙනාටම නිවන් සැප ලැබේවා සාදු සාදු සාදු සුබින්නතනි අදතු මු ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළොන්නාව ශ්‍රී અભේසිංහාරාමය නොරගල්ල ශ්‍රී පරම් මණ්ඩනාරාමය යන උභය විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ අප හැමදෙනා සාදුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්තලයේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 09 0112697140 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව ජාතික ගුවන්විදුලියේ සුදේශී සේවා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.